නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි අද දවසේ දේශනාවෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංගාලෝවාද සූත්‍රයටම අදාළ තවත් කාරණාවක් අපි පහුගිය දේශනාවලත් ඒ සිඟාලෝවා සූත්‍රයේ ඇසුරෙන් ගිහි ජීවිතයකට කොහොමද ඒ ධර්මයන් පමුණවා ගන්නේ කියන එකයි විස්තර විදිහට කතා කළේ. එතකොට විශේෂයෙන්ම දරුවෙකු වැඩිමහල් කරනකොට ඒ දරුවෙක් කෙරෙහි කොහොමද ධර්මානුකූලව පිහිටිය යුතු ආකාරය පිළිබඳව අපි කතා කරන්න යෙදුණා. ඒකත් එක්කම අපි දැකපු දෙකක් තමයි ඒ දරුවෙක්ගේ අනන්‍යතාවයක් සකස් පිළිබඳව කරපු දේශනාවේදී මේ ඒකට මිතුරාංගෙන් වෙන බලපෑම ඉතාමත්ම අධික වෙනවා එයා පාසල් ජීවිතයක යනකොට ඒ ඇසුර නිවැරදි ආකාරයක වුණොත් එයා පාසලේ ඇසුරු කරන යහළුවන් එයා යහපත් පැත්තට යෑමේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා ඒ වගේම තමයි ඒ යහළුවන් ඇත්තටම මිත්‍රයෝ නොවන මේ එයාට අයහපත කරන අය වුණොත් එහෙම එයා අයහපත පැත්තට යෑමේ ලොකු අවධානමක් තියෙනවා. ඒ හින්දා අද දවසේදී අපි ලෝවා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මිත්‍ර ප්‍රතිරූපකයන් ගැන. එතකොට මිත්‍ර ප්‍රතිරූපකය කියන කාරණාවයි ඊළඟට සැබෑම මිත්‍රයෝ කියලා කියන්නේ කවුද කියන එකයි. මේක හරි ලස්සන කාරණාවක් මෙතන තියෙන්නේ. මිත්‍ර ප්‍රතිරූපක කියන එකේ තේරුම තමයි මේ මිතුරු මිතුරෙක් වගේ ඉන්නවා. මිත්‍ර වේශයෙන් පෙනී ඉන්නවා. ඒ වුණාට ඇත්තටම එයා මිත්‍රයෙක් නෙමෙයි. එහෙම නැත්නම් එයා මිත්‍රකමකට නුසුදුසුයි. පැහැදිලිද? එයා මිත්‍රයෙක් වගේ ඉන්නවා. ඒ සමහරලට එයා ඒ ඉන්න කෙනාගේ හදවතේ එයා මිත්‍රයෙක් කියන හැඟීම තියෙන්න පුළුවන් අපි කෙරෙහි. එහෙම වුණත් එයා මිතුරුකමකට නුසුදුසුයි, ඇසුරු නොකළ යුතුයි. එහෙම නැත්නම් මේ මිත්‍රයෙක් වගේ බොරුවට පෙනී ඉන්නවා එයාගේ හිතෙත් අපි ගැන මිත්‍රකමක් ඇත්තෙත් නැහැ. එහෙම අයත් ඉන්නවා. ඒ කොටස් දෙකම ඉන්නවා. කෙසේ වේවා ඒ කොටස් දෙකම මිතුරුකමට නුසුදුසුයි අපේ පැත්තෙන් ඇසුරු නොකළ යුතුයි. ඇයි එහෙම කියන්නේ? ඒක ඇසුරු කිරීමෙන් බොහෝ අයහපත සිද්ධ වෙන නිසා. මේ ලෝකේ මං හිතන්නේ සතර පායේ වැටුණු බොහෝ දෙනෙක්ගේ ජීවිත ගත්තොත් ওই විදිහට ඇසුරු කිරීමට නොසුදුසු පුද්ගලයෝ ඇසුරු කිරීම නිසාමයි මේ පැත්තත්වයට පත් වෙලා තියෙන්නේ. අපි අපේ ජීවිත ගත්තොත් අපිට වැරදුණු තැන් දිහා බැලුවොත් එහෙම බොහෝ තැන්වල පෙනේවි අපිත් ඒ වගේ පැත් පැත්තකට ගිහින් තියෙන්නේ ඇසුරු නොකළ යුතු අයව ඇසුරු කිරීම නිසා කියන කාරණාවෙන්. අපි එහෙනම් මේක විස්තර වශයෙන් බලමු. අද මේ මිත්‍ර පිටරූපකයෝ හතර දෙනා ගැන බුදුරණන් වහන්සේ එතන දේශනා කරනවා හතර දෙනෙක් ඉන්න ඔන්න ඔය විදිහට මේ මිතුරු නොවන සැබෑම මිතුරු නොවන මිතුරුකමට නුසුදුසු ඇසුරු නොකළ යුතු දුරින්ම දුරු කළ යුතු අය ඒ පළවෙනි එකනා තමයි අඤ්ඤ දත්තු හර කියන කෙනා මම ඒ pāli වචන එහෙමම කිව්වේ. ඊට පස්සේ අපි ඒකේ තේරුම් බලමු වෙනම. දෙවෙනි කෙනා වචී පරම කියනවා. තුන්වෙනි කෙනා අනුප්‍රිය බහානි. හතරවෙනි කෙනා අපාය සහය කියලා හතර දෙනෙක් ඉන්නවා. අපි බලමු ඒ අයගේ ලක්ෂණ. එතකොට මේ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ ඒ අයව අඳුරගන්න. ඒ අයව අඳුරගෙන මේ අය මේ අය ඇත්තටම මිතුරු නෙමෙයි. මේ අය මිතුරුකමට නොසුදුසුයි කියන එක තේරුම් අරගෙන ඒකෙන් ඉවත් වෙන්න. මේ මේකේ අන්තිමේදී ගාතාවකින් බුදුරණා දේශනා කරනවා මේ අය නුවණැති කෙනා මේ අයව හඳුනගෙන හරියට උවදුරු සහිත මාර්ගයක් දුරින්ම දුරු කරනවා වගේ මේ අයව අයින් කරනවා කියනවා ජීවිතෙන්. පැහැදිලිද? ඒ කියන්නේ හිතන්නකෝ ඔන්න දැන් බුදුරණාහසේ කාලේ ඒ කාලේ මේ වෙළඳාම යන මිනිස්සු ඉන්නවා. ඒ වෙළඳාම යන මිනිස්සුන්ට සමහරලාවට සමහර කැලෑමැද්දෙන් ගම්මැද්දෙන් යනකොට ඒ ඒ ඒ තැන්වල බොහොම මේ සොරබිය තියෙනවා. මහා උපද්‍රව තියෙන තැන් තියෙනවා. එතකොට දක්ෂ ගැල් නායකයෙක් මොකද කරන්නේ? එයා ඒ සොරබිය වෙනත් උපද්‍රව තියෙන පාරවල් මගහැරලා හොඳ පාරවල් යනවා. එයා පාර වෙනස් කරනවා. තමන් යන පාර යහපත් පැත්තට වෙනස් කරනවා. ආන් ඒ වගේ මේ මේ අර අමිත්‍ය හතර දෙනා මිත්‍ර පිතරූපකයෝ විසින් තමාගේ ජීවිතයට මහත් අයහපතක් ගෙනෙනවා කියන එක දැනගෙන පාර මාරු කරන්න ඕනේ. පාර මාරු කරනවා කියන්නේ එයත් එක්ක ඉදිරියට යන ගමන අපි අයින් කරන්න ඕනේ. ඉදුරින්ම දුරු කරන්න ඕනේ කියන කාරණාව. එහෙනම් බලන්න මේ කාරණාව දිහා බලමු එතකොට ඇත්තටම තරුණ ළමයට මේ කාරණාව අහන්න ලැබුණොත් එහෙම අවුරුදු 12 13 කාලෙම වගේ එයාට යමක් තේරෙන කාලෙක එයාට මේ තුලින් අනුසාරයෙන් කෙනෙක්ව තේරුම් ගන්න පුළුවන් නේ. තමන්ගේ යහළුව කොහොම කෙනෙක්ද මෙයා යාළුවෙක් වගේ හිටියට ඇත්තටම යාළුවෙක්ද නැද්ද කියන එක තේරුම් කරන්න පුළුවන්. දෙමව්පියන්ටත් පුළුවන් තමන්ගේ දරුවෙට ඒ කාරණාව පැහැදිලි කරන්න මෙන්න මේ බලන්න මෙන්න මෙහෙම දෙයක් වෙනව නේද? මෙයාගේ මේ මේ මේ ස්වභාවයන් තියෙනව නේද? එතකොට එයා හරි කෙනෙක් කියලා හිතන්න අපිට බෑ නේද කියන එක අපිට ඔබට පැහැදිලි කරන්න පුළුවන්. එහෙනම් බලමු විස්තර විදිහට මේවා. පළවෙනි කෙනාගේ නම තමයි මිත්‍ර පිතූපකයාගේ අඤ්ඤ දත්තු හර කියන එක. එතකොට ඒකේ සරලව අපි සිංහල තේරුමක් කිව්වොත් කියන්න වෙන්නේ තමාට යමක් ලබා ගැනීම පිණිස කෙනෙක්ට යාළුවෙක් වගේ පෙනී ඉන්න කෙනා. පැහැදිලිද? එයාට මොනවා හරි කරගන්න ඕනේ. ඒ හින්දා තමයි එයා යාළුවෙක් විදියට ඉන්නේ අපිත් එක්ක. අන්න ඒ වගේ කෙනෙක් ඉන්නවනම් එයාට අඤ්ඤදත්තුහර කියලා කියනවා. එයාගේ ලක්ෂණ ටික බලමු. එයාගේ පළවෙනි ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තමාට යමක් ලබා ගැනීම පිණිස යහලෝක තමයි මෙයා පෙනී ඉන්නේ. එතකොට එයාගේ පළවෙනි ලක්ෂණය මොකද්ද? නිතරම මිතුරාගෙන් කිසිවක් අරගෙන යන්නේ වෙයි. එතකොට ඒ වගේ යාළුවෙක් ඉන්නවා නම් අපේ ගෙදරකට ආවොත් එහෙම දැන් ඒක මේ බලන්න ඒතර දරුවන්ට මේක කියලා දෙන්න. එතකොට එහෙම කෙනෙක් එන්න ඇවිල්ලා මොනවා හරි ගෙනියනවා. මොකක් හරි ගෙනියනවා. ආන් ඒ ස්වභාවයක් තියෙනවා. මොනවා හරි ගෙනියන්න තමයි ආ එන්නේ. මේ එතකොට ඒක තමයි පළවෙනි ලක්ෂණය කියනවා. නැත්නම් ස්වල්ප දෙයක් දී ලොකු දෙයක් ලබා ගන්න උත්සාහ කරනවා. ඒක ඊළඟ ලක්ෂණය. ඒ කියන්නේ යාළුවව රවට්ටලා යාළුවාට පොඩි දෙයක් දීලා අපි හිතමුකෝ මෙයාට උදාහරණයකට මම මේ පොඩි ළමයෙක් ගැන කතා කරොත් එහෙම දැන් මේ අපි තොක මේ යාළුව ගාව තියෙනවා කියනකො ඕගන් එකක් වගේ දෙයක් තියෙනවා කියනකො එතකොට මේ දැන් ඕගන් එක මේ යාළුවගෙන් අරය අරන් යන්න කැමතියි එතකොට මොකද කරන්නේ ඒක ඉල්ලුවට එහෙම එකපාර දෙන්න නැති හින්දා මෙයාට මොකක් හරි තෑග්ගක් ගේනවා. අපි හිතමුකෝ මොකක් හරි බැට් එකක් වගේ ඊට වඩා වටිනාකම අඩු දෙයක් ගේනවා. ගෙනල්ලා මම මේ ඔයාට මෙහෙම එකක් ගෙනාවා කියලා ඒක දෙනවා. දීලා යාළුවා සතුටු වුණාට පස්සේ අනේ මට පුළුවන් නම් මේ මම ඔයාලට මෙහෙම එක්කුත් දුන්නනේ. ඔයාලට පුළුවන්ද ඔයාගේ ඕගන් එක මට දෙන්න කියලා ඉවරලා ඒක ගන්නවා. පැහැදිලි නේද? එතකොට ඒකත් ඒ ක්‍රමයක්. මොකද එයා මොනවා හරි අරගෙන යන්න තමයි මොනවා හරි ලබා ගන්න තමයි යාළුවෙක් වෙලා ඉන්නෙත්. එතකොට ඒ හින්දාම ලොකු දෙයක් ගන්න ඕන නම් සල්ප දෙයක් දීලා ලොකු දෙයක් ලබා ගන්න උත්සාහ කරනවා. ඒක ඒ අඤ්ඤ දත්තු හර කෙනාගේ දෙවෙනි ලක්ෂණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඇත්තටම අපිට ඔය වගේ යාළුවෝ ඒ කාලේ ඇසුරු කරලා තියෙනවා මට මතකයි සමහර එක්කෙනෙක් අපිත් එක්ක ඒලොල් කාලේ යාළු වුණා යාළු වෙලා යාගේ විස්තර එහෙමත් කියලා දවසක දෙකක යාළුකමක් ඒක මේ ඒලොල් පන්තියක ඒ විස්තර එහෙමත් කියලා මේ ඊට පස්සේ මගෙන් ඉතින් පොඩ්ඩක් සුහද වෙලා මගෙන් ඉල්ලුවා මේ මගේ නෝට්ස් ලියලා තියෙන පොත ඊට පස්සේ මං ඉතින් දැන් මෙයා මේ යාළුවෙක්ගේ කතා කරලා ගෙදර විස්තරත් කියලා එහෙම කරලා ඉල්ලපු හින්දා මාත් හිතුවා ඉතින් කියලා දුන්නා ඒක. ඊට පස්සේ දුන්න දුන්නමයි එදායින් පස්සේ දැක්කේවත් නැහැ. එයාව. ඊට පස්සේ ඇතරම ඒලෝ විභාගෙට පාඩම් කරන උනේත් යාළුවන්ගේ පොත්වලින් ඒ වගේ ප්‍රශ්න ඇති වුණා. එතකොට ඒකට හේතුව එයා එයා යාළු වුණේ මේකට. යාළුවෙක් වගේ පෙනී හිටියේම ඒ ඒ කාරණාවට. එතකොට ඒක අපිට අඳුරගන්න බැරි වුණා. ඒකෙදි ඒ වගේ කාරණා අපි මේක ඉතුරු කාරණාව කතා කරලා මේක ටිකක් කතා කරමු. තුන්වෙනි ලක්ෂණය තමයි යාගේ තමාට ලොකු ප්‍රශ්නයක් ඇති වූ විට පමණක් මිතුරාගේ කටයුතු වලට සහාය වෙනවා. එයා ඇත්තටම අපිට යාළුවට උදව් වෙන්නේ එයාට මොනහරි ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙලා ඒකට පිළිසරණක් මෙතනින් ලැබෙනවා නම් විතරයි. නැත්තම් උදව්වට උපකාරයකට එන්නේ නැහැ. හතරවෙනි ලක්ෂණය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই ටික කැටි කරලා තමාගේ අවශ්‍යතාවයන් පිණිසවම මිතුරාව ඇසුරු කරනවා. පැහැදිලි නේද? එතකොට ඔන්න ඔය කාරණාව තේරුම් ගන්න ඕනේ. එතකොට මේ වගේ කෙනෙක්ගෙන් ඇත්තටම අපිට බලන්න පුළුවන් ලක්ෂණ තමයි අපි බලන්න පුළුවන් එයාගෙන් සමහරලාවට මොනවා හරි දෙයක් ඉල්ලලානේ. අපි දැන් කෙනෙක්ව යාළුකමට අපි ඒ වගේ යාළුවෙක් කොයික වගේ යාළුවෙක්ද කියලා බලන්න ඕන නම් යාළුවෙක් නම් අපිට එක උපකාර කරන ස්වභාවයක් තියෙනවනේ. අපි එයාගෙන් මුලින් මොන මොනවා හරි මේ නිකන් ඉල්ල බලනවා. අවශ්‍යතාවය තිබ්බත් නැතත් ඉල්ලලා බලලා ඊට පස්සේ ඒවට දක්වන ප්‍රතිචාර මත එකක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් විතර එක එක එක එක විදිහට අපි අර එයාට වැඩිය මොකුත් දෙන්නේ නැතුව අපි නිකන් මේ මුලින්ම දෙන්න යන්නේ නැතුව අපි එයාගේ මොනවා හරි ඉල්ල බලනවා. කීප වතාවක්. එතකොට අපිට අන්නේ ලක්ෂණෙන් එයා හැසිරෙන විදිය අනුව තේරුම් ගන්න පුළුවන් මෙයා කොහොම කෙනෙක්ද කියලා. එතකොට මේ වැඩියට ආපු යාළුවෙන් නම් මේ බුදුරජාණන් වහන්සේ කියන විදිහට මිත්‍ර ප්‍රතිරූපකයෙක් නම් ඒ වගේ වෙලාවට එයා ඒක පිටිපස්සට යනවා. එයාගේ යාළුකම නවත්තනවා. එයා දන්නවා එයා අපෙන් ඉල්ලන දේ දෙන්නේ නැහැ. අපි ඒ වුණාට එයාගෙන් එක එක දේවල් ඉල්ලනවා කියලා දැනගත්ත ගමන් මේ වගේ යාළුවෙක් ටක් ගාලා අයින් වෙනවා. පැහැදිලිද? එතකොට මේ වගේ යාළුවෙක් මේ වගේ මිත්‍ර ප්‍රතිරූපකයෙක් යාළුවෙක් කියන්න බෑ මිත්‍ර ප්‍රතිරූපකයෙක් යාළුකමට නුසුසුසු කෙනෙක් බොහෝ විට ඊතා කපටියෙක්. ඒ කියන්නේ හොඳට ඔළුව වැඩ කරන්න දක්ෂයෙක්. අන්න දක්ෂ කියනවා හරි ඔළුව ඔළුවෙන් හිතලා කටයුතු කරන්න පුළුවන් දක්ෂයෙක්. බුද්ධිමතෙක් කියන්න බෑ. මෙහෙම අයට හැබැයි දක්ෂ විදියට හිතන්න පුළුවන් ඒ වගේම ආත්මාර්ථකාමී කෙනෙක්. ඒ හින්දා එයා එක එක විදියට ලබා දෙනවා. ඒතකොට ඇත්තටම මේ සමහර දේශපාලන පොරොන් දේවලුත් මේ වගේ තමයිනේ. මොනවා හරි පොඩි දෙයක් දෙනවා පොඩි දෙයක් දීලා ලොකු දෙයක් ලබා ගන්නවා හැම වෙලාවෙම මිනිස්සු එතකොට රැවටෙනවා සාමාන්‍ය මිනිස්සු එතකොට තේරුම් ගන්න ඕනේ මේක අය මිත්‍ර ප්‍රතිරූපක ස්වභාවයක් තියෙන්නේ කියන එක ඊළඟට අපි ඊළඟ කෙනා දිහා බැලුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන වචී පරම කියලා වචී පරම මිත්‍ර ප්‍රතිරූපකයා මිතරෙක් නොවන මිතුරුකම නුසුදුසු මිතුරු වෙසින් පෙනී සිටින කෙනා එතකොට වචී පරම කියලා කියන්නේ එකේ සරල තේරුම ගත්තොත් එයා වචන වලින් අවසන් වෙනවා එයාගේ සංග්‍රහය. එයා යාළුවට කරන උදව් උපකාර ඔක්කොම වචන වලින් ඉවරයි. එතකොට එයා ඒ කොහොමද ඒ වචන වලින් ඒක කරන්න කියනවා බුදුරජාණන් වහන්සේ පළවෙනි ලක්ෂණය තමයි අතීතයෙන් සංග්‍රහ කරනවා. අතීතයෙන් සංග්‍රහ කරනවා කියලා කියන්නේ මේ වගේ එකක්. උදාහරණ කිව්වොත් එහෙම මේ මෙහෙම කියනවා. මට ඒ දවස්වල සල්ලි තිබ්බා. මට ඒ දවස්වල වාහන මෙහෙම බලය මොනවා හරි දේවල් තිබ්බා කියලා ඒ කාලේ ඔයා මගේ යාළුවෙක් වෙලා හිටියා නම් මම ඔයාට මෙන්න මෙහෙම මෙහෙම උදව් කරනවා කියලා අතීතයෙන් සමා සංග්‍රහ කරන්නේ. පැහැදිලිද? එතකොට ඔන්න ඔහමයි ඉන්නවා. ඊළඟට අනාගතයෙන් සංග්‍රහ කරනවා කියනවා. අනාගතෙන් කියලා කියන්නේ මේ වගේ. ඉන්නකෝ දැන් මට මේ අනාගතයේ මේ විදිහට සල්ලි බලය ආදිය ලැබෙන ලැබෙනවා. මං ඔයාට එතකොට අනිවාර්යෙන් මෙන්න මේ විදිහට උදව් කරනවා කියලා කියනවා. දේශපාලන පොරොන්දුත් මේ වගේ ඒවා තියෙනවා. නේ? ඊට පස්සේ තුන්වෙනි ලක්ෂණය මොකද්ද කියනවා? නොඑක් තේරුමක් නැති චාටුබස් හොඳ හිත තබා ගැනීමට වචන වලින් සංග්‍රහ කරනවා. වර්තමාන සංග්‍රහය තනිකරම තියෙන්නේ චාටුබස් වචන හොඳ හිත තබා ගන්න ඒක තමයි මෙහෙමයි මෙහෙමයි කියලා වචන විතරයි. එතකොට මේ වචන වලින් සංග්‍රහ කරන වර්තමාන සංග්‍රහය. ඊට පස්සේ අපි හිතමුකෝ අපි මොකක් හරි අවශ්‍යතාවයක් එයාට කිව්වොත් එහෙම වර්තමානයේ අවස්ථාවක් දැන්වුවොත් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැති නෑ කියලාම කියනවා. ඒ කියන්නේ අපි හිතමු කොමක් හරි උදව්වක් ඉල්ලුව සමහරලාට මාත් මේ දවස්වල එහෙම් පිටින්ම හිර වෙලා ඉන්නේ. මේ දව වෙලාවේ නම් මට මුකුත්ම කරගන්න බැරි තත්ත්වෙක ඉන්නේ. මේ වෙලාවේ නම් මට ගොඩාක් වැඩ තියෙනවා. ඒ හින්දා මේ වෙලාවේ නම් මට කිසි දෙයක් මේ ගැන කරන්න බෑ කියලා මේ ඒ කියන්නේ මොකක් හරි කාලයෙන් වේවා, ශ්‍රමයෙන් වේවා, ධනයෙන් වේවා යම් කිසි ආකාරයේ උපකාරයක් ඉල්ලුවොත් වර්තමානයේ ඒක එයා එයාගේ නැති බව දක්වනවා. ඒ වෙලාවේ එයාට එහෙම් පිටිම කරගන්න බැරි බව දක්වලා එයා මගහරනවා. එතකොට මෙයාගේ යාලුකම තියෙන්නේ මේ වචන වලින්. වචනයෙන් අවසන් වෙලා යනවා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ මෙයාට වචී පරම මිත්‍ර ප්‍රතිරූපකයා කියලා කියනවා. එතකොට මේකෙනත් බොහොම ආත්මාර්ථකාමී කෙනෙක්. ඒ වගේම තමයි මේ දැන් අරයතරන් අර වැටහෙන ශක්තිය අඩුයි. දැන් කලින් කතා කතා කරපු කෙනා එයා යාළුවගෙන් ලබා ගන්න මොනවාරි දෙයක් කරලා ලබා ගන්නවනේ. දැන් ඒ වගේ උදාහරණ අපි ඕන තරම් අහලා තිනවා අපි අර එක්කෙනෙක් ඔය සල්ලි පොලියර් දෙන එක්කෙනෙක්ගේ විස්තරයක් අපේ ඥාති කෙනෙක් කියලා අහලා තියෙනවා මේ ඊට පස්සේ මුදල් ලබා ගන්න මුලින් තෑග්ගක් එහෙම අරගෙන ඇවිල්ලා මෙයාව හම්බෙලා ඒ තෑගි දීලා එහෙම කරලා හිතවත් වෙලා තමයි ඒ මුදල් ලබා ගන්න. මුදල් ලබාගෙන ඊට පස්සේ බලද්දී ඒ දීපු ඇඩ්‍රස් උයි ඔක්කොම වැරදි. එතකොට මුලින් අර දෙයක් Tamanට ලැබෙනකොට බොහෝ දෙනෙක් එතකොටම අපි එයා ගැන හොඳ කෙනෙක් කියලා විශ්වාස කරනවා. බොහෝ දෙනෙක්. ආන් ඒකයි තියෙන වැරද්ද. එතකොට ඒ අය කපටි. බොහොම දක්ෂ කපටියෙක්. ඒ හින්දා එයා මේ දන්නවා කෙනෙක්ව අඳන්නේ කොහොමද කියලා ඒකෙන්. මේ දෙවනි කෙනා වචී පරම කියන කෙනා එච්චරම දක්ෂ කපටියෙක් නෙමෙයි. මෙයා වචන වලින් තමයි අඳන්නේ. ඊළඟට ශ්‍රද්ධාවන්ත හිත මිතුරනේ තුන්වෙනි කෙනා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුප්පිය භාණී කියලා. මිත්‍ර පිතරූපකය. අනුප්‍රිය භාණී කියලා කියන්නේ මේ එයාගේ ප්‍රිය භාණී කියලා කියන්නේ හොඳ වචන තියෙනවා අනුව යන හොඳ වචන තියෙනවා. මොකද්ද බැලුවොත් එimhe දැන් මේ කෙනා ගැන කියන්න වෙන්නේ බොහෝ වෙට තරමක් මෝඩ අය තමයි මේ ස්වභාවයේ ඉන්නේ. නැත්තම් හීනමානේ ඉන්න කෙනෙකුත් මෙන්න මේ ස්වභාවයේ ඉන්න පුළුවන්. එයාගේ ලක්ෂණ බුදුරන් ආදේශනා කරනවා දැන් අපි අපි හිතමුකෝ අනුප්‍රිය බහණී යාළුවෙක් අපිට ඉන්නවා කියලා. අපි යාළුවාට කියනවා මම මෙන්න මේ විදිහේ මේ මොකක් හරි පව් වැඩක් කරන්න හිතන් ඉන්නේ කියලා අපි මොකක් හරි වැරදි වැඩක් කරන්න හිතන් ඉන්නේ කියලා යාළුවාට කිව්වොත් එහෙම එයා ඒක හොඳයි අපි එහෙම කරමු කියලා ඒකටත් හොඳයි කියනවා. පැහැදිලිද? ඊට පස්සේ අපි යාළුවට කිව්වොත් මම මේ වගේ මෙන්න මෙහෙම හොඳ වැඩක් කරන්න ඉන්නේ කියලා කිව්වොත් එහෙම ඒක හොඳයි. අපි එහෙම කරමු කියලා ඒකත් අනුමත කරනවා. ඒක එහෙම කරන්න කියලා. පැහැදිලිද? ඊට පස්සේ යාළුවා ඉන්න වෙලාවේ එයාගේ ಗುಣ කියනවා. යාළුවා නැති තැන එයාගේ අගුණ කියනවා. එතකොට යාළුවා ඉන්න වෙලාවේ ಗುಣ කියනවා කියන්නේ යාළුවාට අනුගතව එයා කතා කරනවා කියන එක. යාළුවා නැති තැන යාළුවාගේ අගුණ කියනවා කියලා කියන්නේ දැන් සාමාන්‍ය මිනිස්සු අනිත් අය අගුණනේ කියන්නේ. එතකොට ඒ අගුණ කියන එතන ඉන්න මිනිස්සුන්ට අනුගතව මෙයත් ආයෙ කතා කරනවා. පැහැදිලිද? ඒ මොකද මෙයාගේ හීනමාන ස්වභාවයෙන්ද නැත්තම් ටිකක් මෝඩ ගතිය තියෙන හින්දා මේ අරයා කියන කියන එකට අර එහෙයියෝ කියලා කියන්නේ. ඒක ඒ විදිහට මෙයා ඒක හොඳයි හොඳයි එහෙම ඒක හොඳයි එහෙම කරමු එහෙම කරමු කියලාවල කතා කරගෙන යන කෙනෙක්. ඇත්තටම අපිටත් ඔහොම යාළුවෙක් ඒ කාලේ හිටියා යාළුවෙක් කියන්නේ ළඟ ගෙදරක මල්ලි කෙනෙක් හිටියා. එයත් ඔන්න ඔය වගේ කෙනෙක් මේ එහෙම ඕන එකකට එයා හා ඕන කාරණාවකට හොඳක් කරන්න කිව්වත් හා නරකක් කරන්න කිව්වත් හා ඊට පස්සේ ඔන්න ඔය වගේ තමයි එයාගේ තිබුණේ. පැහැදිලිද? එතකොට මේ කෙනාගෙන් එච්චරම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ හැබැයි මෙයාගෙන් වෙන ප්‍රශ්නේ තමයි ප්‍රධාන වශයෙන් අර සමහරලාවට කෙනෙක්ට මොකක් හරි වැරදි වැඩක් කරනකොට වැරදි වැඩක් පව් වැඩක් කරනවා නම් අකුසලයක් කරනවා නම් එයාට මේ තමන්ගේ පැත්තේ ධෛර්යය මදි වෙන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක්ට ඒක කරන්න. එතකොට මෙන්න මේ වගේ කෙනෙක් හිටියොත් අර ඒ අඩුපාඩුව පුරවනවා. ටක් ගාලා මේ හා හොඳයි ඒක එහෙම කරන්න ඕන්න මාත් එන්න යන්න කියලා මෙයත් එනවා. පැහැදිලිද? හොඳ වැඩක් කරන්න කිව්වොත් දැන් ඒ දවස්වල අපිට මතකයි පන්සල් යන්න අර මේ ගිහලා මොකක් හරි එහෙම අපි හිතමුකෝ පන්සලේ වෙසක් උත්සවයට වෙසක් කූඩු හදන්න යන් කියලා කිව්වොත් හරියන් කියලා ඉවරලා ඇවිල්ලා ඒකත් කරනවා. පැහැදිලිද? ඔන්න ওই ස්වභාවයේ දෙයක්. එතකොට ඒ අය බොහෝ විට අතකොළු වගේ අනිත් අයගේ ටිකක් මෝඩයි අනිත් අය කියන කියන විදිහටම නටන જાතිය අය අන්න එතකොට එහෙම කෙනෙක් අනුප්‍රිය භානි කෙනෙක් කියනවා ඒ කියන්නේ මිත්‍ර ප්‍රතිරූපකයෙක්. මෙයාවත් ඇසුරු නොකළ යුතුයි මොකද ඇසුරු අර අපිට අපේ පැත්තෙන් වැරදි වැඩක් කරන්න තියෙන අඩුපාඩුව වුණත් මෙයා පුරවනවා. ඊට පස්සේ අපිට වැරදි වැඩක් කරන්න හිතුනොත් එහෙම ඒකට කවදාකවත් ඒක වැරදි කියලා කියන්නේත් නැහැ. ඒ වගේම තමයි විශේෂම දේ තමයි මේ වගේ කෙනෙක්ගෙන් තමයි බොහෝ විට අපේ අඩුපාඩු කියන දේවල් අනිත් අයට යන්නේ මෙන්න මේ වගේ කෙනෙක්ගෙන්. මෙයා තනිකරම යාළුවා දැන් වෙන කෙනෙක් වෙන තැන කතා කරද්දී අපි ගැන අපේ අඩුපාඩු ටික කියනවා. ඒතර මේ මල්ලි ගැන මට මතකයි එහෙම මේ දැන් එයා අපේ අයියත් එක්කත් එහෙම හොඳයි. ඊට පස්සේ අපේ අයියාගේ අඩුපාඩු මේ මාත් එක්ක විස්තරයක් ලොකු විස්තරයක් කිව්වා. මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා. ඊට පස්සේ මං කිව්වා දැන් ඔය විදිහටම මගේ අඩුපාඩු ගිහින් කියනවා ඇති නේද කියලා. නෑ නෑ නෑ මං ඔයාගේ අඩුපාඩු අයියා කියන්නේ කාටවත් කියලා. එතකොට එහෙම. පැහැදිලිද? එතකොට ඒ අනුප්‍රිය භාණි ටිකක් මෝඩයි. හරි. ඊට පස්සේ හතරවෙනි මිත්‍ර ප්‍රතිරූපකයාගේ ලක්ෂණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිත්‍ර ප්‍රතිරූපකයා කවුද කියන එක. එයාට තමයි අපාය සහාය කියලා කියන්නේ. එතකොට ඒත් සැබෑවට මිතුරෙකු නොවන මිතුරුකම නුසුදුසු නමුත් මිතුරෙකු වගේ පෙනී ඉන්න කෙනෙක්. අපි මෙයා ගැන ගත්තොත් එහෙම මෙයා ගැන කියන්න තියෙන මේ අපාය සහාය මිතුරා මිත්‍ර පෙතුරූපකයා කියන කෙනා මිතුරා කියන්න බෑ මේ ඇයට ඒ වචනයට අගෞරවයක් එනවා මිත්‍ර පෙතුරූපකයා බොහෝ වෙලාවට මේ හොඳ නරක මුකුත් සලකන්නේ නැති ජීවිතේ පංචකාම සතුට පමණක් හොයන කෙනෙක්. කියන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ භාෂාවෙන් කිව්වොත් මේ ඔය මේ හොඳ නරක ඒ දේවල් දන්නේ මේ කාලා බීලා ජොලියේ ඉන්න ඕනේ කියන මානසිකත්වයක් තියෙනවා. අන්න ඒ අයට තමයි අපාය සහාය කියලා කියන්නේ. ඒ කියන්නේ අරවා මේවා හොඳද නරකද ඒව බල බල ඉඳලා දැන් ඕව තීරුමන්නේ කාලා බීලා හොඳට ජොලියේ ඉන්න ඕනේ කියන මානසිකත්වය. එතකොට එයාගේ ලක්ෂණ බුදුරයන් ආදේශනා කරනවා එයා මත්පැන් මත්ද්‍රව්‍ය බීමෙහි ඒකේ යෙදීමේ යාළුවෙක් වෙනවා. බෝතලයට යාළුව කියලා කියන්නේ නේද? බෝතලයට යාළුවෙක්, බොණ්ඩ යාළුවෙක්. එහෙම. හැබැයි ගෙදර අපි හිතමුකෝ අපේ ගෙදර අපි තින්ත ගන්නවා තින්ත ගාන්න එන්න කියලා කිව්වොත් කවදාවත් එන්නේ ඒකට යාළුවෙක් නෙමෙයි. හැබැයි එතන බොණ්ඩ දෙනවා කිව්වොත් එනවා. එතකොට යන්නේ වගේ මත්පැන් මත්ද්‍රව්‍ය බීමේහි යෙදීමේහි යාළුවෙක් තමයි එයා. ඒ කාරණාවට එයා එකපයින් ඉන්නවා. ඊට පස්සේ තව ඉන්නවා ඒකේ කොටසක් අවේලාවේහි ඔය රාත්‍රී ගමන් වල යෙදීමේ යාළුවෙක් වෙනවා. උදාහරණයක් කිව්වොත් එහෙම දැන් මේ කාලේ හැටියට දැන් ඔය ඒ කාලෙත් ඔය රාත්‍රී ගමන් එක එක එතකොට හොඳ නරක වැඩ වෙන්න පුළුවන් නොඑක් දේවල් වලට වෙන්න පුළුවන් අන්න එහෙම යනවා කට්ටිය. එතකොට ඒකට යාළුවෙක් ඒක යෙදෙනවා මෙයා. බොහොම කැමැත්තෙන් ඒ කාරණාවට එනවා. ඊට පස්සේ නැටුම් ගෙවුම් ආදී සම්දර්ශන දකින්න අසනු පිණිස යෑමෙහි යාළුවෙක් වෙනවා කියනවා. එතකොට ක්ලබ් වෙන්න පුළුවන් සංගීත සම්දර්ශන වෙන්න පුළුවන් අන්න ඒ දේවල් වලට යාළුවෙක්. ඒකට බොහොම කැමැත්තෙන් හැම වෙලාවෙම එකතු වෙලා යාළුවත් එක්ක ඉන්නවා. ඊට පස්සේ හතරවෙනි කාරණාව තමයි සූදු කෙලෙහිම් ආදී යෙදීමේ යාළුවෙක් වෙනවා. සූදු කැසිනෝ වගේ දේවල් වලට යන්න ඒ කාරණාව පිණිස ටග්ගාල ඉදිරිපත් වෙලා එනවා. එතකොට ඔන්න ඔය කෙනාට බුදුරන් වහන්සේ ওই ලක්ෂණ හතර තියෙන කෙනා ඒ ලක්ෂණ වලින් මෙයාව අඳුරගන්න කියන අපාය සහාය කියනවා. කියන්නේ මෙයා කෙලින්ම මේ සතර අපායට යන්න තමයි මේ උදව්ව දෙන්නේ. පැහැදිලි නේද? දැන් මේ කාරණාවට ගියොත් එහෙම කෙනෙක් මත්පැන් මත්ද්‍රව්‍ය බොණ්ඩ රැත් ගමන් වල ওই විදිහට අවේලාවේ නිතර නිතර යන්න ඊට පස්සේ කෙලවරක් නැතුව නැටුම් ගැයුම් සම්දර්ශන ඒව පිටිපස්සෙන් පන්න පන්න යනවනම් සූදු කෙල්නවා වගේ කටයුතු වල ඔවයි යෙදෙනවනම් ඒ මනුස්සයා මේ ජීවිතයෙන් පිරිහීමටපත් වෙනවා. මේ ජීවිතේ මෙයාගේ මිල මුදල් ආදී හානි වෙනවා. කීර්තිය, ධනය, බලය ආදී හානි වෙනවා. ඒ වගේම එයාගේ පවුල්වල ප්‍රශ්න ගැටලු ගොඩාක් මේ පැත්තේ ඇති වෙනවා. ඒ වගේම තමයි එයාගේ ශරීර සෞඛ්‍ය කියන එක දුර්වල වෙනවා ලෙඩ ලෙඩ දුක් ආදිය හැදෙන ප්‍රමණතාවල් වැඩි වෙනවා ඒ වගේ අර මෙලව ජීවිතෙත් එයාගේ ධනය ඇතුළු සියලු දේවල් පිරහීමට හේතු වෙනවා මේ දේවල් ඒ වගේම තමයි සතර අපායන්ටත් හේතු වෙනවා අන්න ඒ හින්දා මේ මේ වගේ දේවල් වලට නම් එයාගේ යාලුකම තියෙන්නේ එයාට කියනවා අපාය සහායක යාළුවෝ කියලා එතකොට බුදුරජාණන් ආ දේශනා කරනවා මේ සතර දෙනෙක් වූ අමිතුරන් කියන්නේ කවුද අර විදිහට අඤ්‍ය දත්තුහර වචී පරම අනුප්‍රිය බහානි අපාය සහය කියන මේ හතර දෙනා නුවණැති කෙනා හොඳට තේරුම් ගන්න ඕනේ කියනවා. තේරුම් අරගෙන උවදුරු ඇති මාර්ගයක්සේ දුරින්ම දුරු කරන්න ඕනේ කියනවා. ඒ කියන්නේ එහෙම යාළුවෙක් ඉන්නවට වඩා හොඳයි එහෙම යාළුවෙක් නැති එක. ආන් එකයි තේරුම. අපි මේ බුදුරණා දේශනා කරන්නේ Tamanට තම අඩුම ගානේ තමන්ගේ ಗುಣ සම්පත් තියෙන යාළුවෙක් නැත්තම් හැම්බෙලෑම අතුරු කරන්න කියනවා තමන්ට වඩා ಗುಣ සම්පත් වලින් ඉහළ කෙනෙක්ව ඒක නැත්තම් තමන්ගේ ಗುಣ සම්පත් තියෙන කෙනෙක්ව ඇසුරු කරන්න කියනවා එහෙම නැත්තම් එයින් පහළ කෙනෙක්ව ඇසුරු කරන්න එපා කියනවා තමන් පිරියනවා කියනවා පැහැදිලිද අන්න ඒ හින්දා මේ වගේ කෙනෙක්ව යාළුවෙක් විදිහට ඇසුරු කර නොකළ යුතුයි මොකක් හරි උදව්වක් ඉල්ලුවොත් එහෙම යාළුවෙක් නොවුනට අපිට කරන්න පුළුවන් සීමාවේ තියෙනවා නම් ඒ උදව්ව කරනවා ඒ අර යාළුවෙක් වගේ මිතුරෙක් වගේ ලෙන්ගතුව ළඟින් ඇසුරු කරන්න ගන්න හොඳ නැහැ. ඒ ගත්තොත් ඒ පවුල්වල ප්‍රශ්න ගැටලු ලොකු දේවල් වලට යනවා. අර්බුද වලට යනවා. මේ කාලේ මං හිතන්නේ ගොඩාක් දෙනෙක්ගේ පවුල්වල ප්‍රශ්න ගැටලු ඇති වෙන්න මෙන්න මේ කාරණාවත් හේතු වෙනවා මේ වගේ යාළුවෝ ලංවීම. මට මතකයි එකපාරක් ඔය එක්කෙනෙක් කිව්වා මේ ඒක හැමෝටම සිද්ධ වෙන කාරණාවක් ඇතරම මේ දැන් කෙනෙක් ධර්මයේ හැසිරෙන්න කලින් එයා හොඳ දේත් කරනවා නරක දේත් කරනවා. සාමාන්‍යයෙන් ලංකාවේ සාමාන්‍ය බෞද්ධ අයව ගන්නකො සාමාන්‍ය මිනිස්සු ගන්නකො ඒ අය හොඳ දේත් කරනවා. අපි හිතමුකෝ දැන් පහුගිය කාලේ දන්සැල් ඒ වගේ දේවල් ඒවත් කරනවා. ඊට පස්සේ කොහේ හරි දානයක් දෙමු අර එහෙම කිව්වොත් ඒවත් කරනවා. ඊට පස්සේ ඉස්කෝලේක ශ්‍රම දානයක් මොනවා හරි කිව්වොත් ඒ දේවලුත් යම් මට්ටම් වලින් කරනවා. ඊට පස්සේ බොන ඒවා ඒ දේවල් මත්පැන් මත්ද්‍රව්‍ය ඒවත් කරනවා. පැහැදිලිද? ඔන්න ඔය වගේ ස්වභාවය ඉන්නේ. එතකොට ඒ කාලේ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් අර වැරදි කොටස මොන දේවල් වගේ දේවල් අයින් කරලා යහපත පැත්තේ විතරක් මං කටයුතු කරන් යනවා පන්සිල් රැකගෙන ගුණධර්ම පුරාගෙන මේ පැත්තේ යනවා කියලා ගත්තොත් එහෙම එයාගේ යාළුවෝ එක්කෙනෙක් දෙන්නෙකුටම අඩු වෙලා යනවා. ඒක තමයි ඒකේ සත්‍ය කතාව. ඒතකොට අර යාළුවෝ සමහරලාට කලින් අර අර උපමාවක් කියව ස්වාමීන් වහන්සේ වල්ලේ පොල් වගේ යාළුවෝ ගොඩාක් ඉන්නවා. ඊට පස්සේ ඔක්කොම හැල්ලා ගිහිල්ලා එකයි දෙකක් ඉතුරුනවා වගේ එච්චරයි යාළුවෝ ඉතුරු වෙන්නේ. ඉතුරු ඔක්කොම එයාගේ ජීවිතෙන් අයින් වෙලා යනවා. මොකද අර ඒ අයගේ සහාය තිබුණේ අර වැරදි දේවල් වලට තමයි. යහපත් පැත්තට සහාය බොහොම අඩුයි. ඒ හින්දා ඒ කට්ටිය ඉවත් වෙනවා. ඇත්තට අපේ පැවිදි ජීවිතේ අපි ගත්තත් අපි ඒක දකිනවා. අපේ ගිහි කාලේ හිටපු යාළුවන්ගේ 14ක් අක කීප දෙනෙක් තමයි ඉන්නේ. ඊට පස්සේ අය කලින් බොහොම යාළුවෝ වගේ හිටපු කට්ටිය සමහර කට්ටිය මට මතකයි මේ ඒ කියන්නේ ආය ඉන්නවද නැද්ද කියලාවත් එහෙම හොයලා බැලිල්ලක්වත් නැහැ. ඒක මම අපේක්ෂා කරනවා කියන එක නෙමෙයි එකෙන් කිව්වේ. ඒ කියන්නේ එයා එයා යන්න මාර්ගයයි අපි යන මාර්ගයයි දෙකක්. ඒකයි හේතුව. ඒ කෙටි කාලයකට එයා යන මාර්ගයේ අපි යන මාර්ගය එකක් වෙලා තිබුණා. මොකොත් මොකද අපිත් ඊට අනුගතව ගියපු හින්දා. එයාගේ වැඩවලට අනුගතව අපි තනිකරම ධර්ම පැත්තට නැඹුණු වුණාම එයා යන මාර්ගයේ අපි යන මාර්ගයේ දෙකක්. එතකොට ඒ තවදුරටත් එයා අපේ යාළුවෙක් විදිහට ඉන්න කැමති නැහැ. ඒ හින්දා. පැහැදිලි නේද? එතකොට ඒ දේවල් එහෙම වෙනකොට යාළුවෙක් නැති වෙන හින්දා ආයෙ මං ඒ දේවල් වලට යනවා කියන එක අතිශයින්ම මේ මෝඩ වැඩක්. පැහැදිලි නේද? අපි යාළුවට උත්සාහ කරලා තේරුම් කරවන්න බලන්න ඕනේ. එයා ඒක තේරුම් ගන්න නැත්නම් යහපත මේකයි අපි මේ පැත්තට කරගෙන යමු කියන එක අඩු ගානේ අපි හිතමු කවුරුත් 16 17 18 ලොකුවට තේරුම් නැති වුණත් අවුරුදු 25 වෙනකොටවත් එයාගේ ඔළුවට යන්නේ නැත්තම් එහෙම වෙලාවේදී අපි එයාගෙන් ඉවත් වෙන එකමයි හොඳ. ඉවත් වෙනවා කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. එයා කියන දේවල් අර වැරදි දේවල් වලට නොයා ඉන්න එකමයි කරන්න තියෙන්නේ. ආන් එතකොට ඒ දේවල් වලට නොයා ඉන්නකොට ක්‍රමයෙන් එයා අර යාළුවගේ යාළුකමත් නැති වෙලා යනවා. එහෙනම් මේ කාරණා හොඳට තේරුම් ගන්න දරුවෙකුට ඇත්තටම තරුණ දරුවෙකුට මේ කාරණා පැහැදිලි කරලා දෙන්න. පැහැදිලි කරලා හොඳට තේරුම් කරලා දෙන්න. ඊට පස්සේ එයාගේ යාළුවන්ව ඒ විදිහට බලන්න පුරුදු කරවන්න. දැන් අපි ඉස්සරහට මේ හොඳ යාළුවෝ ගැනත් කතා කරනවා බුදුරණා දේශනා කරලා තියෙන. එතකොට එයාගේ යාළුවෝ මේ මේ මේ කෝණයෙන් බලන්න පුරුදු කරන්න. මේ කෝණේ බුද්ධිමත් කෙනෙක්, නුවණති කෙනෙක් ලෝකෙ මනින යාළුවෝ මනින කෝණේ මේ කියන්නේ. එතකොට ඒ කෝණයෙන් බලලා තේරුම් ගන්න ඕනේ ආ මෙයාව ඇසුරු කළ යුතු කෙනෙක් මෙයාව ඇසුරු නොකළ යුතු කෙනෙක් කියලා එතකොට යාටම තේරුම් ගන්න පුළුවන්. අපි යාට එපා එපා යාව ඇසුරු කරන්න එපා කියනවට වඩා ඇයි එපා කියලා කියන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නයකට යනවා. මෙන්න මෙහෙම කෙනෙක්ව තමයි ඇසුරු කරන්න ඕනි කියන එක අර දරුවටම Taman තුලින් තේරෙනවා නම් එතකොට එයා Tamanගේ අර අනන්‍යතාවයේ පිහිරලා ඒක ඇත්ත මේ කාරණාව මෙතන මෙන්න ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා එයාම යහපත් පැත්තට එන ප්‍රවණතාව වැඩි වෙනවා. පැහැදිලි නේද? ආන් ඒ හින්දා දරුවෙකුට මේ කාරණා පුරුදු කරන්න නැත්තම් ඔබට වුණත් මේ කාරණාවල වැදගත්කමක් තියේවි මිනිස්සුන්ව තේරුම් ගැනීමට. එහෙම වුණොත් අපේ ජීවිතයේ කරදරු කරදර ප්‍රශ්න ගැටලු අඩු වෙලා පහසු වෙනවා. ඒක බොහොම යහපතක්. හොඳ යාළුවෝ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා නම් හොඳටම ඇති. ඇත්තටම හොඳ යාළුවෝ එක්කෙනෙක් දෙන්නෙක් දුකට සැපට ඉන්න යාළුවෝ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා නම් හොඳටම ප්‍රමාණවත් 20ක් 30ක් නැති වුණාට නේ අවශ්‍යතාවයට නැති 20ක් 30ක් නැති වුණාට ඕන වෙලාවට එක්කෙනෙක් ඉන්නවා කියන එක ලොකු දෙයක්. ඒ හින්දා ඒ යාළුකම් ගැන අපි ආන් එහෙමයි කල්පනා කළ යුත්තේ. හොඳයි එහෙනම් ධර්ම සාකච්ඡාවේදී අපි තව විස්තර කතා කරමු. මේ සියලු දහම් කාරණා ඔබ සියලු දෙනාටම මේ සතර අපායට ගෙනියන්නා වූ මිත්‍ර ප්‍රතිරූපකයන් හඳුනා ගැනීම පිණිස ජීවිතේ දුරින්ම දුරු කිරීම පිණිස හේතු උපකාර වේවා කියා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි